ධර්මානුශාසනාව අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමනරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ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 ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මාරාදෝ භගවන්තං ඒතද වූච බන්තේ සත්තුති බන්තේ උච්චති චිත්තාවතානුකෝ බන්තේ සත්තුති උච්චති රූපේ කෝ රාදයෝ චන්தோ යෝ රාගෝ යානන්දී යතන්නා තත්ත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ සත්තෝති උච්චති මනහන සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අපිට නිවීම පිණිස හේතු වෙන ධර්මයක්. අපි මොන දේ කළත් අපිට නිවීම කියන එක ළඟා කරගන්න බැරි වුණොත් අපේ ජීවිතේ අවසාන මොහොතේවත් අපිට සැනසීමක් ලබන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලෝකේ බුදු කෙනෙක් පහළ වීම වැදගත් වන්නේ අපිට අපි ඥානවන්තව මේ අවස්ථාවේදී කටයුතු කරන්නට හැකියාව ලැබුණොත් ඒකෙන් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන්. අද බොහෝ ඇත්තන්ට මේ නිවීම කියන පැත්තට වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එදිනෙදා ලෞකික ජීවිතයට කොහොමද යොදාගන්නේ කියන කාරණේට කැමැති වෙච්ච ආකාරයක් පේනවා. නමුත් ජීවිතය කියන එක අවබෝධ කරගත්ත තැනත්තාට එදිනෙදා ජීවිතයත් හැම අතින්ම සාර්ථක වෙනවා. වෙන වෙනම ජීවිතේ කොටස් අවබෝධ කරගන්නට උත්සාහ කිරීමට වඩා අපිට වැදගත් වෙන්නේ පින්වත්නි සමස්ත ජීවිතය පිළිබඳ වැදගත් අවබෝධයක් ලබා ගැනීම. ඒ සමස්ත ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න එක්කෙනාට වෙන වෙනම කාරණා අහවල් දෙයට මෙහෙමයි අහවල් දෙයට මෙහෙමයි කියලා ඉගෙන ගන්නට අවශ්‍ය කරන්නේ නැහැ. උතුම් පරමාර්ථයක් ඇති කරගෙන වැඩ කර නැත්නම්ගේ ජීවිතේ ලෞකික ජීවිතෙත් අසාර්ථක වෙන්න කාරණාවක් නෙමෙයි. අපි දන්නවා නිතරම පින්වත්නි වැඩි දෙනෙක් අතර දීර්ඝ කාලයක් මේ නිවීම කියන එක එහෙම නැත්නම් නිවන් සුව අවබෝධය කියන එක කල් දාන ගතියක් තිබෙනවා. ඒ මොකද අටුවාවේ පවා තියෙන්නේ නිබ්බාණං ආගම්ම රාගාදයෝ පහියන්ති පෙළට අටුවාලිව ස්වාමීන් වහන්සේලා පවා සඳහන් කරේ නිවන් අවබෝධ කරාට පස්සේ රාගය ප්‍රහාණය වෙනවා කියලා. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ රාග දේශ මොහයන් ප්‍රහාණය කිරීමමයි නිවීම කියන. එතකොට නිවන් පුරයට ගමන් කිරීමෙන් රාගය නැති වෙනවා කියන අදහස නිසා ඒ චින්තනය නිසා වැඩි දෙනෙකුගේ හිතට ආවා නිවන කියලා කියන්නේ යම්කිසි තැනකට ගමන් කිරීමක් කියලා. අන්න ඒ තැනට ගියාට පස්සේ තමයි මේ රාග දේශාදී කෙලෙස් නිවිලා ඒ අවබෝධය ලබන්නේ කියන එක මේ අටුවා වාක්‍යයෙන් යම්කිසි හැඟීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. නමුත් පින්වත්නි නිවන කියන එක තැනක තැනකට යන එකක් නෙවෙයි ඥානවන්ත මිනිසෙක් මේ ජීවිතේදීම සාක්ෂාත් කරන උතුම් අවබෝධයක්. ඒ උතුම් අවබෝධය ඒ ඥානවන්ත මිනිසයා විසින් කිසිවිටකවත් කල් නොදැමිය යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට නිවීම පිණිස අවබෝධ කරගන්නකොට ධර්මය අපි හරියටම තේරුම් ගන්නට ඕන පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරන සූත්‍ර වලින් උගන්වන මාර්ගය මොකක්ද කියන එක. දැන් නිතර කියවෙන කාරණයක් තමයි ගිහි පැවිදි දෙපාර්ශ්වයම නිතරම පාවිච්චි කරන එකක් තමයි සත්වයේ කුජලයක් නැත කියන වචනේ. සත්වයක් නැත පුජ්‍යලයක් නැත කියන කාරණේ නිතරම කියනෝ අර ගැඹුරු ධර්මය තෝරන ස්වාමින් වහන්සේලා ගිහියත්ත. නමුත් වර්තමානයේ ඉගෙන ගන්න සමහර විට දූ දරුවන්ට යම්කිසි අදහසක් එන්න පුළුවන් මේක නැවත නැවත කියනකොට සත්වයක් නැහැ පුජ්‍යලයක් නැහැ කියලා කොහොමද මේ කියන්නේ මේ විද්‍යාත්මකව මේ සත්වයක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා මේ මේ කියලා වර්තමානයේ ඉගෙන ගන්න තරුණ දරුවන්ට යම්කිසි අදහසක් එන්න පුළුවන්. නමුත් අපිට ගැටලුව තියෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ සත්‍යයා කියලා ඉගැන්වුවේ කාටද කියලා තෝරගන්න තාක් කල්ම ඒ ගැටලුව අපිට තියෙනවා. මොකද විද්‍යාත්මකව සත්‍යයා කියන කාරණයට වඩා හාත්පසින්ම වෙනස් නිරුක්තියක් එහෙම නැත්නම් වෙනත් අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සත්‍යා කියන කාරණයට දක්වලා තිබෙනවා. ඒ නිසා ධර්ම ඉගෙන ගන්නකොට අපිට හරිම වැදගත් බුදුහාමුදුරුව මේ සම්බන්ධව දේශනා කරන්නේ මොකද්ද කියන කාරණේ ඉගෙන ගැනීම. පොත්පත්වල තියෙන කාරණය හෝ එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා දේශනා කරන කාරණා වලට වඩා වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව දේශනා කරන්නේ මොකද්ද කියන එතකොට සත්‍ය පුජ්‍යලයක් නැහැ කියන කාරණය ඉගෙන ගන්නට ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ සත්‍යයා කියන්නේ කාටද කියලා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මේ දේශනාව සඳහන් වෙලා තියෙන පින්වත්නි සංයුත්ත නිකායේ සාද සංයුත්තේ සත්ත කියන සූත්‍රය. ඊට කුඩා සූත්‍රයක් නමුත් ඊටාම ගැඹුරු සූත්‍ර පාඨයක් තමයි මේ ඇත්තන්ට දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනේ. ඒ මාතෘකාව කරනකොටත් මටත් වචනයක් පටලැවුණා. ඒක තියෙන්නේ ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා රාදෝ භගවන්තං ඒතද වෝච සත්තෝ සත්තෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සත්තෝති උච්චති බුදුහාමුදුරුවන්ගෙන් ඉඳුරාම අහන ප්‍රශ්න තියෙනවා. ඒ ඉඳුරාම මේ රාද කියන ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා බුදුහාමුදුරුවනේ මේ නිතරම සත්‍යා කියනවා සත්‍යා කියලා කියනවා මේ කාටද සත්‍යා කියලා කියන්නේ? ඒක බුදුහාමුදුරන්ගෙන් ඉඳුරාම මේ ස්වාමීන් වහන්සේ අහනවා. එතකොට බුදුහාමුදුරුවොත් බෙදන්නේ විස්තර කරන්නේ නැතුව කෙලින්ම උත්තරයක් දෙනවා ඒ අහන ස්වාමින් වහන්සේට හෝ ගිහියට. එතකොට මෙතන මේ ස්වාමින් වහන්සේට දුන්න උත්තරය තමයි රූපේ කෝ රාග යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යා තණ්හා සත්තු తත්‍ර විසත්තෝ සත්තෝති උච්චති උන්වහන්සේ උත්තරයක් දෙනවා රාධකවේ ස්වාමීන් වහන්සේගේ නම රාද යම් කිසි කෙනෙක් මේ රූපේ යෝ ඡන්தோ කැමැත්තක් ඇති කරගත්තොත් යෝ රාගෝ ඇලීමක් ඇති කරගත්තොත් යා නන්දි සතුටු වීමක් ඇති කරගත්තොත් ඒ වගේම යා තණ්හා තණ්හාවක් ඇති කරගත්තොත් తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ සත්තෝති උච්චති අන්න එතෙන්ට ඒ තැනත්තාට රාද මම ප්‍රකාශ කරනවා සත්‍යයා කිය. එතකොට බලන්න අර ජීව විද්‍යාත්මක දෙන උත්තරයකට වඩා සම්පූර්ණ වෙනස් කතාවක් මේ බුදුහාමුදුරෝ දේශනා කළේ. මේ රූපයේ කෙරෙහි යෝ ඡන්தோ යෝ රාගෝ යම්කිසි කෙනෙක් මේ රූපේ ඇලුනද රූපේ කෙරෙහි තණ්හාවක් උපදවගත්තද එහෙම නැත්නම් රූපේ කෙරෙහි නන්දි කියලා කියේ සන්තෝෂයක් తත්‍ර తත්‍රාభిනන්දිනී ඒ ඒ අවස්ථාවේදී සතුටක් වින්දනයක් ඇති කරගත්තද ඒ වගේම තණ්හාවක් ඇති කරගත්තද අන්න ඒ ඇත්තට තමයි සත්‍යය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එතකොට අර ඉගෙන ගන්න දරුවන් තේරුම් ගන්න ඕන බුදුහාමුදුරෝ සත්‍යය කියලා කියන්නේ අර ජීව විද්‍යාත්මක පදනමක් ඇති කරගෙන නෙමෙයි. එතකොට මේ බුදුහාමුදුරෝ දේශනා කරන සත්‍යය එක්තරා සීමිත සාපේක්ෂක වටිනකමක් විතරයි තියෙන්නේ. ඒ සාපේක්ෂක කියලා කියන්නේ දෙයක් තවත් දෙයක් කෙරෙහි පවතින ආකාරය. එතකොට මේ යම් කිසි කෙනෙක් මේ රූපයට ඇලිලා ඉන්න තාක්කල් රූපය කෙරෙහි සතුට වෙන තාක්කල් ඒ වගේම රූපය කෙරෙහි තණ්හාවක් ඇති කරගන්න තාක්කල් පමණයි බුදුහාමුදුරු ගන්න සත්‍යයට පවතින්න පුළුවන්. එතකොට ඒක තුල තමයි අර සීමිත සාපේක්ෂ වටිනකමක් විතරයි එතන සත්‍යය කියන එක නැති කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සත්‍යේ කුජලයක් නෑ කියන කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මොකද උන්වහන්සේගේ දර්ශනය තුළ මේ සත්‍යා කෙනෙක් කෙන පහළ වෙන්නේ කැමැත්තත් සතුටු වීමත් ඇලීමත් තණ්හාවත් පදනම් කරගෙන මේ ස්කන්ධ පංචකය කෙරේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය කෙරෙහි ඇති කරගන්න අදහසක් උඩ තමයි සංකල්පනාවක් හැටියට පහළ වෙන දෙයක්. එහෙම නැත්නම් ඒකට බුදුහාමුදුරුව පාවිච්චි කරපු වචනය තමයි පපංච කියන එක. සංකල්පනාවක්. ඒ අපේ චිත්තචෛසිකවල පහළ වෙච්ච සංකල්පනාවක් හැටියට තමයි සත්වයා කියන එක තියෙන්නේ. ඒ නිසා තමයි සත්වේ පුජ්‍යලයක් නැත සත්වේ පුජ්‍යලයක් නැති තැනක් අවබෝධ කරගන්න පුළුවන් කියලා උන්වහන්සේගේ දර්ශනය තුල පෙන්වන්නේ. එතකොට යම් කිසි කෙනෙක් පින්වත්නි මේ යෝ ඡන්தோ කැමැත්ත මේ ස්කන්ධ පංචකයේ කෙරෙහි තියෙන නැති කළොත් යෝ ඡන්தோ ඒ වගේම යෝ රාගෝ ඇලීම නැති කළොත් යා තණ්හා තණ්හාව නැති කළොත් අන්න එතින්දි මේ සත්ත්ව පුජ්‍යල සංඥාව අයින් වෙනවා. අන්න ඒ අනුව තමයි ධර්මයේ බුදුහාමුදුරුව විග්‍රහ කරන්නේ. ඊළඟ කාරණේ අපි ඉගෙන ගන්න ඕන පින්වත්නි දැන් මේ ස්වාමීන් වහන්සේලා ගිහි ඇත්තොත් සත්‍යයක් පුජ්‍යලයක් නැත ස්කන්ධ ආයතන ධාතු කියන පරමාර්ථ ධර්ම තමයි පවතින්නේ කියන එක නිතර ප්‍රකාශ කරනවා. එතකොට එතනත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා මොකද බුදුහාමුදුරෝ කිසීටකවත් උගන්වලා නැහැ ඒව පරමාර්ථ ධර්ම හැටියට. පරමාර්ථ ධර්ම කියලා කියන්නේ ඒවා ඇති දේවල් හැටියට පිළිගැනීම පරමාර්ථ කියලා කියන්නේ. පරම අර්ථ කියන එකයි. එතකොට ස්කන්ධ ගත්තත් ආයතන ගත්තත් ධාතු ගත්තත් ඒව පරමාර්ථ ධර්ම නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමේ සත්‍යයා පිළිබඳ, පුජ්‍යලයා පිළිබඳ, ජීවය පිළිබඳ, ආත්මය පිළිබඳ තිවිච්ච දෘಢ විශ්වාසය සමනය කරලා බුදුරජාණන් වහන්සේ ධර්ම සංකල්පයක් ඉදිරිපත් කරා. මේ හැම එකක්ම ධර්ම කියන එක. ධර්ම කියන වචنين බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නට උත්සාහ කළේ මේ ධර්ම කියන ඒවා සියල්ලම හේතු ප්‍රත්‍ය පදනම් කරගෙන පහළ වෙන දේවල්. හේතු ප්‍රත්‍ය පදනම් නොවෙච්ච කිසිම ධර්මයක් මේ ලෝකේ නැහැ. සත්‍රාණ වශයෙන් ගත්තත් අප්‍රාණ වශයෙන් ගත්තත් ඒ වගේම අභෞතික වශයෙන් ගන්න චිත්තචෛසික ධර්ම පවා සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන ධර්මතා හැටියට තමයි බුදුහාමුදුරු විග්‍රහ කරන්නේ. ඒ ධර්ම කියන එක විග්‍රහ කරන්නට තමයි බුදුහාමුදුරු භූත කියන වචනය පින්වත්ටි පාවිච්චි කළේ. භූත යථා භූත ඥාන දස්සන කියන වචනේ උන්වහන්සේ පෙන්වනවා. භූත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ ධර්ම සියල්ල. සියල්ල කියලා බුදුදහමේ පෙන්වන්නේ නාම ධර්මත් රූප ධර්මත් ඉන් බැහැර වෙන මොනවත් මේ විශ්වයේ ඇත්තේ නැහැ. නාම රූප දෙක තමයි සියල්ල කියලා. සබ්බ කියලා කියන්නේ එතෙන්ට. එතකොට ඒ සියල්ල එහෙම නැත්නම් ඒ නාම රූප ධර්ම කියන ඒවා සියල්ලම භූත කියන වචනයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් අපි වුණත් විවහාරයක පාවිච්චි කරන පින්නත් අපිට අමාරු වගේ පේනවා. අපි අපිම කියනවා අපිට අභූත චෝදනාවක් තමයි මේ ඉදිරිපත් කළා කියන්නේ. ඒ කියන්නේ හේතුවක් පදනමක් නැතුව කරන චෝදනාවකට අපි කියන අභූත කියලා. අන්න එතකොට කියන භූත කියලා කියන්නේ හේතුවක් පදනමක් ප්‍රත්‍යක් පදනම්ව පහළ වෙච්ච දේවල් තමයි භූත කියලා කියන්නේ. බුදුහාමුදුරෝ අර දිට්ඨි කියන ඒවා බැහැර කරන්න පාවිච්චි කරපු වචනේ තමයි භූත යථා භූතං ඥාන දස්සනං කියන වචනේ බුදුහාමුදුරුවෝ පළවෙනි සූත්‍රයේදී දේශනා කළා කියලා. එතකොට පේනවා මේ රූපය ගත්තත් වේදනාව ගත්තත් සංඥාව ගත්තත් සංකාර ගත්තත් විඥාන ගත්තත් ඒ සියල්ලම බුද්ධ දර්ශනයට අනුව භූත භූත කිව්වේ ඒවට හේතු ප්‍රත්‍ය පදනම් වල පහළ වෙච්ච ධර්ම. ඒ හේතුප්‍රත්‍ය පදනම් වෙච්ච ධර්මවල තියෙන ධර්මතාවය මේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන ආයතනන්ට ග්‍රහණය වෙන්නේ නැහැ පින්වත්නි. ඒ මොකද ඊට වඩා ඊටාම සූක්ෂම විදියට ඒ ධර්මවල යම් ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය තමයි බුදුහාමුදුරුව අනික් අනිච්චතා කියන වචනේ විග්‍රහ කළේ. අනිච්ච කියන වචනේ. නিত্য නැහැ කියන වචනේ බුදුහාමුදුරු විග්‍රහ කළේ. එතකොට මේ ධර්මතාවල මේ ධර්මවල තියෙන ධර්මතාවය තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හැම ධර්මයක්ම හේතුප්‍රත්‍ය පදනම් වෙලා හට ගන්නවා ඒවත් එක්කම නිරුද්ධ වෙනවා ඒක බුදුහාමුදුරෝ කරන දෙයක්වත් වෙනත් අදෘශ්‍යමාන දෙවි කෙනෙක් හෝ බලවේගයක් කරන දෙයක්වත් නෙමෙයි මේ ලෝකේ ඇති හැබෑව. එහෙම නැත්නම් සත්‍යය, එහෙම නැත්නම් යථාර්ථය. ඒ යථාර්ථය මේ ඉන්ද්‍රිය ඥාණයට හසු නොවන නිසා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පදනම් කරගෙන මේ ලෝකේ බලන්ටත් ලෝකේ විඳින්ටත් ලෝකේ විග්‍රහ කරන්ටත් උත්සාහ කරන පුතුජන මනසක් ඇති සත්වයෝ මේ ස්කන්ධ පංචකය කෙරෙහි යෝ ඡන්தோ කැමැත්තක් ඇති කරගන්නවා යෝ රාගෝ තදින් ඇලෙනවා යා නන්දි නැවත නැවත සතුටු වෙනවා යා තණ්හා තෘෂ්ණාවක් පහළ කරගන්න මේ වචන හතරම මේ සූත්‍රයේ දේශනා කළා අන්න එතින්දි බුදුහාමුදුරුවෝ පෙන්නනවා එතින්දි තමයි తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ සත්තෝති උච්චති අන්න ඒක තමයි රාග මේ සත්‍යයගේ පහළවීම එතකොට බලන්ට ඥානවන්ත බෞද්ධයෙකුට දැන් බුදුහාමතුරෝ සත්‍යයක් හැටියට බලන්න එපා කියලා කියනවා. කෙනෙක් හැටියට බලන්න එපා කියනවා. ඒ කෙනෙක් හැටියට බලන්න එපා කියන නිසා අපි කියනවා බුදුහාමතුරු රූපේ නැත. රූපෙන් බලන්නේ කෙනෙක් සත්වයෙක්. එතකොට දැන් බුදුහාමුදුරු ඉන්න කාලෙම ඇහුව බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරෝ මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කියන එක. දැන් ඒ ප්‍රශ්නටත් උත්තර මේ ඇත්තන්ට දැනෙන්න ඕන. බුදුහාමුදුරෝ අර ඉන්නවා කියන අර සත්ත්ව සංඥාව උන්වහන්සේගේ ධර්මාන කාලෙත් නැතිකොට උන්වහන්සේ නැති වුණාම ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නය කොච්චර අව්‍යාකෘත ප්‍රශ්නයක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි තේරවාදී බුද්ධ දේශනාව තුළ මුල් දේශනා තුළ නිතරම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ රූපේ නැත රූපෙන් බලන්ට එපා. ඒ රූපෙන් බලන්ට එපා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ සත්‍යයක් හැටියට බලන්ට එපා. ඒ සත්‍යයක් හැටියට බලන්ට එපා කියලා කිව්වේ මෙන්න මේ කාරණාව නිසා. උන්වහන්සේ යෝ ඡන්தோ මේ රූපේ ඇලෙලෙන්නේ කෙනෙක් නෙමෙයි. ඔය රූපේ කැමති වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම යෝ නන්දි මේක ගැන සතුටු වෙලා යෝ රාගෝ මේකේ ඇලිලා ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම යා තණ්හා තෘෂ්ණාවකින් ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුර රූපෙත් නැ වේදනාවෙත් නැ සංඥාවෙත් නැ සංකාරවලත් නැ විඥානෙත් නැහැ. මේ ස්කන්ධ පංචකය තමයි මමය මගේය ආදී වශයෙන් මේ කිව්ව වචන හතරට අනුකූලව සත්‍ය කියන එක සංකල්පයක් හැටියට චිත්තසංතානය තුළ කෙනෙක් තුළ පහළ වෙනවා. එතකොට පේනවා අර ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුළ පින්වත්නි මේ මේ ස්කන්ධ කෙරෙහි තියෙන යථාර්ථය නොදකින නිසා පුතුජන සත්‍යය නැවත නැවත මේවැය ඇලීමක් ඇති කරගන්න. ඊළඟ කාරණය පින්වත් ඉතාම වැදගත් බුදුහාමුදුරුවෝ මේ රූපේ කියන්නේ මොකද්ද කියන එක. ඒක අපි හරියටම විග්‍රහ කරගන්න ඕන. නිවන් මාර්ගයේ විවෘත කරන අය හරියටම බුදුහාමුදුරුවෝ කියන දේ තේරුම් ගන්න ඕන. දැන් රූපේ කියලා කිව්වහම අපිට පේනවා ආධ්‍යාත්මික අපේ මේ භෞතික ශරීරය. ඊළඟම අනිත් පැත්තන්ගේ ශරීර ඊළඟට ද්‍රව්‍ය දේවල් මේ ඔක්කොම රූප හැටියට පේනවා. නමුත් රූප හැටියට පේනොට එහෙම කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. එහෙම දේශනාවක් කළේ නෑ. බුදුහාමුදුරුවෝ රූපේ කියලා දේශනා කළේ කිංචි භික්ඛවේ රූපං වදේත. මොකද්ද මහණෙනි මේ රූපේ කියලා කියන්නේ? රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි මම රූපේ කියලා දේශනා කරන්නේ යමක් කුප්පණය වෙනවනම් අන්න ඒකට මං රූපේ කියලා කියනවා. ඒ රුප්පණය කියන පාලි වචනය පින්නත් ටිකක් අමාරුයි. මේ රුප්පණය කියන්නේ කිපෙනවා කියන අදහස. පෙලෙනවා කියන අදහස. දැන් මාතර ප්‍රදේශ නම් පාවිච්චි කරන වචනයක් තියෙනවා ඉද්දෙනවා කියලා වචනය. දැන් අපිට තුවාලයක් තියෙනවා නම් අපි කියනවා ඕක ඉද්දේවි. එහෙම කියන වචනයක් නේද? අනිත් ප්‍රදේශ වලට ඒක ඇත්තන්ට තේරෙන්නේ නැතු වෙටි ඉද්දෙනවා කියන එක. කිපෙනවා කියන එක. පෙලෙනවා කියන එක. වෙහෙසටපත් වෙන තුවාලයක් තියෙන එක කියන හැමතිස්සෙම කොහෙවත් වදින්න නැතුව ඒක ආරක්ෂා කරනවා. බුදුහාමුදුරුවෝ මේ රූපේ කියලා කියන්නේ තන්නර වගේ ඉද්දෙන එකක්, කිපෙන එකක්, පෙලෙන එකක්, කුප්පණය වෙන එකක්. මොනවෙන්ද මේවා කිපෙන්නේ, පෙලෙන්නේ, ඉද්දෙන්නේ කියන එකත් ඒ සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මහණෙනි මොනවෙන්ද උණුසුම නිසා උණුසුමෙන් කිපෙනවා සීතලෙන් කිපෙනවා ඒ වගේම දිගච්ඡා කියලා කියනවා ආහාර නැතිවීමෙන් කිපෙනවා ආහාර ඇතිවීමනුත් කිපෙනවා නැතිවීමනුත් කිපෙනවා අපත්‍ය ආහාර ගත්තොත් එතනින්ද කිපෙනවා ආහාර නැති වුණත් කිපෙනවා ඒ වගේම සීතලෙන් උස්නෙන් ආහාරයෙන් ඒ වගේම වාතයෙන් කිපෙන යමක් තියෙනවා නම් අන්න ඒකට තමයි බුදුහාමුදුරු රූපේ කියලා පෙන්නේ. එතකොට පේනවා දැන් ගහක් ඒවෙන් කිපෙන්නේ නැහැ ගහටත් රූපයක් තියෙනනේ අපි කියන අර්ථේ. පර්වතයකටත් රූපයක් තියෙනනේ අපි කියන අර්ථෙන්. එතකොට පර්වතයේ පින්වත්නි සීතලෙන්වත් උණුසුමෙන්වත් ආහාරෙන්වත් එහෙම නැත්නම් වාතෙන්වත් රුප්පණය වෙන්නේ නැහැ, කිපෙන්නේ නැහැ, පෙලෙන්නේ නැහැ, ඉද්දෙන්නේ නැහැ. ඒ නිසා අර බුදුහාමුදුරෝ කියන ಜಾති රූප නෙවෙයි ඒවා. එහෙනම් මේ රූපේ කියලා කියන්නේ මොකද්ද? සිත පවත්නා, සිත ඇසුරේ පවත්නා රූප. දැන් අපිට පේනවා අපේ මේ භෞතික ශරීරය කියන එක චුද්ධෝ අපේත විඥානෝ මේ හිත අයින් වුණොත් එහෙම නැත්නම් නිරුද්ධ කළොත් මේ හිත අපි දන්නවා සම්මුති මරණයත් එක්ක මේ හිත අයින් වෙන චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරන් කියලා කියන මේ හිත අයින් වුණාට පස්සේ මේක දිරච්ච දර කැබැල්ලක් වාගේ මේ රූපේ මේ රූපේ එතකොට අර සීතලෙන් රුප්පණය වෙන්නේ නැහැ කුණුසුමෙන් රුප්පණය වෙන්නේ නැහැ ආහාරයෙන් රුප්පණය වෙන්නේ නැහැ ඊළඟට ඒ බාහිර කිසිම දෙයකින් මේක කිපෙන්නේ නැහැ අර හිතයෙන් උනාට පස්සේ. එතකොට පේනවා මේ චිත්ත චෛතසික ධර්මත් එක්ක පවත්තන රූපයක් ගැන තමයි මේ බුදුහාමුදුරුවෝ. එහෙනම් මේ රූපේ කියන එකෙන් අයින් වෙන්න තියෙන මාර්ගයේ යම්කිසි ලකුණකුත් අපිට එතන පෙන්눔 කරනවා. දැන් ඒ මොකද අපි මේ රූපෙන් අයින් වෙන්න එහෙම නැත්නම් මේ රූපේට තියෙන කැමැත්ත ඡන්දය, තෘෂ්ණාව ඒකෙන් නිදහස් වෙන්න අපි නොයෙකුත් දේවල් කරනවා. අපි පිළිකුල් භාවනා ආදී කරනවා. දෙතිස් කුණපයන් පිළිබඳ විග්‍රහ කළා කොටස් කරලා අපි මේ රූපේ නිදහස් වෙන්න හදනවා. නමුත් මේ මොන දේ කළත් 32 නෙවෙයි ඊට වඩා බෙදුවත් මේ රූපෙන් මේ කියන කාරණේ යනෝ නිදහස් වෙන්න බෑ. ඒ මොකද මේ රූප සංඥාවෙන් අපි නිදහස් වෙනකන් රූප සංඥාව කියන එක තියෙන්නේ අර චිත්ත චෛතසික ධර්මවල ඒ රූපෙන් අර විදියට නිදහස් වෙන්න පුළුවන් නම් අර මැරිච්ච කෙනෙකුගේ රූපය තුලත් අර විදිහේ දේවල් තියෙන්න ඕන. එතකොට පේනවා මැරිච්ච කෙනෙකුගේ රූපය තුල හෝ එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ තියෙන රූපවල තියෙන රූපයක් ගැන නෙමෙයි බුදුහාමුදුරු විස්තර කරන්නේ. එතකොට මේ රුප්පණය වෙනවා කියලා කිව්වේ මොකද්ද? මේ පෙලීම සිද්ධ වෙන්නේ පින්වත්නි රූපය තුල නෙමෙයි. චිත්ත චෛතසික ධර්ම තුලයි. සීතල නිසා, උණුසුම නිසා, බඩිකින්න නිසා, පිපාසාව නිසා ඊළඟට වාතය නිසා මේ කිපීමක් ඇති වෙනවා නම් රූපයක් තුල ඒ ඇති වෙන්නේ චිත්ත චෛතසික ධර්ම තුලයි. ඒ නිසා අපිට පේනවා මේ රූප සංඥාවක් අපේ හිතේ තියෙනවා. රූප සංඥාවක් කියලා කිව්වේ මොකද්ද? අර බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ පෙන්නුව යෝ ඡන්தோ යෝ රාගෝ මේ මගේ කියලා තියෙන කැමැත්ත මේ මගේ කියලා ඇලිලා තියෙන ගතිය ඒ ඇලිලා තියෙන්නේ දැන් මේ අතක් වෙන් කරලා ගත්තොත් එහෙම නැත්නම් අනිකුත් ශරීරයේ අංග ප්‍රත්‍යංගයක් වෙන් කරලා ගත්තොත් ඒවට ඒව කතා කරලා කියන්නේ නැහැ මේක මගේ කියලා එතකොට ඒව නෙමේ කතා කරලා කියන්නේ අර චිත්තසංතානය තුල තමයි ඒව ඇලිලා තියෙන්නේ. අන්න ඒ ඇලිච්ච තැන තමයි සත්වයා කියන එක පහළ වෙලා තියෙන්නේ. මේ රූපේ එතකොට සත්වයා නැහැ. වේදනාවේ සත්වයා නැහැ. සංඥාවේ සත්‍යය නැහැ සංකාරවල සත්‍යය නැහැ අපි යම් ආකාරයෙන් ඒව පිළිබඳ යම් ආකල්ප රාශියක් ගොඩ නැගුව දාන්නේ ආකල්ප තුල තමයි එහෙම නැත්නම් සංකල්පනා තුල තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව සත්‍යය ඇති. එහෙනම් පේනවා මේ චිත්තසංතානය තුළ රූප සංඥාවක් අපි නිරන්තර ගොඩනගනවා. ඒ රූප සංඥාවේ කියලා කියන්නේ මොකද්ද පින්වත්? ඒක ටිකක් අමාරු කාරණයක්. දැන් අර උම්මග ජාතකයේ තියෙනවා මහෞෂධ පඬිතුයෝ එක්තරා අවස්ථාවක තමන්ගේ මෞසද පඬිතයන් පිළිබඳ උගන්වන කතා පොතක් තියෙනවා මග ජාතකේ. එතකොට අර වේදේහි කියන රජුරෝ තමන්ගේ රජමාලිගාවේ පොකුණක මණිකක් දැකලා අර පඬිතයන්ට කිව්වා මේ මණික අරන් දෙන්නේ. එතකොට අර පඬිතුයෝ හතර දෙනෙක්ම මෞසත පඬිතේ ඇර අනිත් හතර දෙනාම එකතු වෙලා මොකද කරේ? අර විල අර පොකුණ ඉස්සා. ඉහළ වතුර අයින් කරලා මඩ අයින් කරලා බැලුවා ඒත් මණික නැහැ. ඉතින් ඒක කීප වටක්ම කළා එහෙම මැණික ලබා ගන්නට බෑ. එතකොට මේ කාරණේ රජතුමා මෞෂධ පඬිතයන්ට මෞෂධ පඬිතුය කියලා කියන අපේ බෝධිසත්වයෝ ඒ බෝධිසත්වයන්ට ප්‍රකාශ කරන බෝධිසත්වය ඇවිල්ලා එක සැරේටම ළිඳ ඉහෙන්න පටන් ගත්තේ නැහැ. දිය බඳුනක් අරගෙන ඒ මැණිකේ වැටෙන තැනට අල්ල බැලුව. බලනකොට අර දිය බඳුනේත් මැණික පේනවා. එතකොට උන්වහන්සේ තේරුම් ගත්තා මේ පොකුණේ නෙමෙයි මැණික තියෙන්නේ. ඒ පුකුණා ළඟ තියෙන ගහක තියෙන කපුටු කූඩුවක ඒකේ ඡායාව තමයි අර තියෙන්නේ. එතකොට පේනවා අන්න අර ඡායාව වගේ එකක් තමයි රූප සංඥාව කියලා කියන්නේ. භවංග චලනය කියලා අපි කියනවා. නාම රූපයක් පින්වත්නි අර නිසල විලක් ළඟට ගියාම අපේ රූපේ පේනවා වගේ භවාංග ගත වෙලා නිරන්තරවම ඇස කන නාසය දිව ශරීරය සිත කියන මේ ආයතන වලින් රූප සංඥාවක් අපි උපදවනවා. ඒක නාම මාත්‍ර රූපයක්. ඒක අර හේවණල්ලක් වාගේ එකක්. එතකොට එතනත් අර නාම රූපයක් තියෙනවා. ඒ නාම රූපේ ස්වභාවය මොකද්ද පින්වත්නි? ඒ නාම මාත්‍ර රූපය තුල වේදනාවක් හට ගන්නවා. යම්කිසි රූපයක් හිතේ එහෙම ඇති වුනහම ඒක තුල වේදනාවකුත් තියෙනවා. සංඥාවක් කියලා කියන්නේ යම්කිසි හඳුනා ගැනීමකුත් තියෙනවා. සංකාර කියන්නේ ඒ අනුව හිත වෙනස් වෙවි වෙනස් වෙවි අර සිතිවිලි පහළ වෙලා පිම්පව් ආදී දේවල් පැත්තට යනවා. ඊළඟට විඥාන ඒක වෙන් කරලා හඳුනා ගන්න. එතකොට පේනවා අර උපාදාන මේ උපාදාන ගතියකට තමයි එතන නාම රූපයක් පහල කරගත්ත තැන තියෙන්නේ පින්නත් උපාදානස්කන්ධයක්. තනිකර නාම රූපයක් නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝම දේශනා කළා තියෙනනේ මේ හිත හුදකලා එකක් නෙමෙයි. නිතරම මේ හුදකලාව තියෙන එකක් නෙමෙයි. අහමඤ්ඤත්‍ර රූපා අඤ්ඤත්‍ර වේදනා අඤ්ඤත්‍ර සංඥා මේ හිත හැමතිස්සෙම තියෙන රූපයක් එක්ක. නැත්තම් සිතට අවදි වෙන්න බෑ පින්නත්. රූප කියලා කිව්වේ අර නාම මාත්‍ර රූපයක්. ඒ නාම මාත්‍ර රූපයක් මේ හිත තුල පහළ වෙන නිසා හැමතිස්සෙම හිතේ තමයි අර ස්පර්ශය කියන එක ඇති වෙන්නේ. ඒ ස්පර්ශය කියන එක ඊටාම ගැඹුරු පැත්තක් අපි වැඩි විග්‍රහ කරන්නේ නැති. පස්සපච්චය වේදනා අපිට විඳීමක් ඇති වෙන්නේ අර හිතේම පහළ කරන ස්පර්ශයෙන්. දැන් අපි අතින් ඇල්ලුවට අතේ නෙමෙයි ස්පර්ශය ඇති වෙන්නේ. මේ ආයතන වලින් අපි දැක්කට ඇහුනට ඒවයින් නේ අපි ස්පර්ශ කරන අර මන තුල චිත්ත સંතාණය තුල පහළ වෙන නාම මාත්‍ර රූපයත් එක්ක අර උපාදාන පංචකයේ ඇතිවීම තුල තමයි ස්පර්ශය වෙන්නේ. බුදුහාමුදුරේ ඒක හොඳට මහානිදාන සූත්‍රයේදී පෙන්නනවා මේ රූපය තුල අදිවචන සම්පස්සේකුත් නාමය තුල පටිඝ සම්පස්සේකුත් ඇති වෙනවා මේ ස්පර්ශය නිසා. අධිවචන සම්පස්ස, පටික සම්පස්ස කියන වචනේ බුදුහාමුදුරුවෝ මේ මහා නිදාන සූත්‍රයේ දීඝනිකායේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ කොහොමද? අපි මේ නම කියලා කිව්වේ අපේ මේ චිත්ත චෛසික නාම ධර්ම වලින් අපි නිතරම නම් කරනවා. නම් කරනව කොහොමද? ආකාරය අනුව, ලිංග අනුව, නිමිත්ත අනුව, උද්දේශය අනුව. ඒ සූත්‍රය පැහැදිලි කරන ඒ කාරණා හතරම. ආකාර කියලා කිව්වේ ආකාරය දිහා බලලා අපි නමක් දෙන රූපයට. මෙයා කොටයි, මිටි, උසයි, රවුම් ආදී වශයෙන් ආකාරය අනුව අපි නමක් දෙනවා. නමක් දෙනවා කියන්නේ නම් කරනවා. ඒක හිතින් කරන දෙයක්. නම් කරනවා. ඊළඟට ලිංගය අනුව නම් කරනවා. ඊළඟට නිමිත්ත නිමිත්ත කියලා කිව්වෙත් අර ලිංගය වාගේ ආකාරය වගේම එකයි. ඊළඟට ಉದ್ದೇಶය ಉದ್ದೇಶය කියලා කියන්නේ උපුටා දක්වනවා විශේෂයෙන් අපි අර අන්ඩර්ලයින් කරනවා කියලා කියන්නේ අපි විශේෂකට මේ මෙන්න මෙයා මේ විදිහේ කෙනෙක් මේක මට අවශ්‍යමයි මේක තිබිය යුතුයි මේක නැතුව කරන්න බෑ ආදී වශයෙන් අර ಉದ್ದೇಶණය කරනවා ඒ විශේෂයෙන් උපුටා දක්වනවා එතකොට ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් ಉದ್ದೇಶ වශයෙන් නම් කරනෝ නම් කරනකොට අර රූපයට පින්වත්ටි අදිවචනයක් ලැබෙනවා. අදිවචනයක් කියලා කියන්නේ මොකන්ද? රූපයට ආරූඪ කරගත්තනම්. අර ප්‍රകൃතියට පිටින් ආරූඪ කරගත්ත නම් රාශියක් ලැබෙනවා අර අරාකාරය අනුව නම් කිරීම නිසා. එතකොට රූපයට අදිවචන ගොඩක් ලැබෙනකොට නාමය තුල ඒව තමයි ගැටෙන්නේ. ස්පර්ශය වෙන්නේ. ඒව ස්පර්ශය වෙනකොට නාමය තුල බුදුහාමුදුරෝ දේශනා කරන පටික සම්පස්සයක් එතකොට පටික කියලා කියන්නේ අර ව්‍යාපාද කියන එක නෙමෙයි මෙතන. පටික කියලා කිව්වේ ගැටීම කියන එක. රූපයට අදිවචන ගොඩක් දුන්නාම එතන නාමය තුල ගැටීමක් තියෙනවා. එතකොට පේනවා අර රූපයට නම් නම් දීම නිසා අදිවචන ගොඩකුත් අදිවචන ගොඩක් නිසා නාමය තුල පටික සම්පස්සේකුත් ඇති වෙන බව බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් ඕක අපිට තේරෙන විදිහට අපි ආයෙ කල්පනා කරොත් ටිකක් ගැඹුරු පැත්තක් දාර්ශනික පැත්තක් බුදුහාමුදුරෝ භාෂාව පිළිබඳ කරන ලොකු විග්‍රහයක් ඒක. අපිට තේරෙනවා අපි මේ හිතින් දැන් පින්වත්නි දැන් නාම කියන්නේ නාම කියන ඒවා බුදුහාමුදුරෝ මුල් සූත්‍රවල නමක් දීම කියන එක තමයි පෙන්වන්නේ. ඒක අටුවාවට එනකොට පේනවා අරමුණේ නැමීම කියන අර්ථය දෙනවා. එහෙම අර්ථයක් බුදුහාමුදුරුව දෙන්නේ නම් කිරීම කියන නම් කිරීම කියන එක සාරිපුත්ත මහාමුදුරුව පෙන්වුවා නාම කියන එක පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන වචන පහකින්. දැන් බලන්න අපි නම් කරන කුඩා දරුවෙකුට මොනවත් දන්නේ නැති කුඩා දරුවෙකුට බෝලයක් හම්බ වෙනවා. ඒ බෝලෙද එයා දන්නේ නැහැ මේක සෙල්ලම් බඩුවක්ද කියලා. එයා මේක අරගෙන එහාට මෙහාට පෙරලනවා කටේ ගහලා බලනවා. අන්න ස්පර්ශය කරලා බලනවා. කටේ ගහලා බලනවා. ඔබල බලනවා. පෙරලලා බලනවා. එතකොට පෙරලලා බලනකොට එයාට තේරෙනවා මේක නිකන් සෙල්ලම් කරන්න පුළුවන් වගේ එකක්. පෙරලන එයාට යම් විදීමක් තියෙනවා. එතකොට පස්ස වේදනා සංඥාය දැනීමක් ඇති කරගන්නවා. චේතනා පහල කරනවා. එයා හිතන මේක කණ එකක් නෙමෙයි මේක සෙල්ලම් කරන එකක් කියලා එයා හිතන. පොදුවේ අපි ඒකට නමක් දාගන්නවා බෝලය කියන සෙල්ලම් බඩුවක්. සෙල්ලම් කරන එකක් කියලා අපි නමක් දාගන්නවා. ඒ නම දැම්මේ කොහොමද? අර පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන නාම ධර්ම පදනම් කරගෙන අපි ඒකට නමක් දුන්නා. ඒකේ ආකාරය අනුව ඒකේ ස්වභාවය යන අපි නමක් දුන්නා. ඒ විදිහට මේ ඇස කන නාසය දිව ශරීරය ඉන්ද්‍රිය පහෙම පින්වත්ටි මුළු ලෝකයටම අපි නම් කිරීමක් කරනවා. ඒ නම් කිරීම තුළ රූපය තුළ අදිවචන ගොඩක් ඇති වෙනවා. ඒ අදිවචන තමයි අර නාමය තුළ ගැටෙන්නේ. ඒක තමයි ස්පර්ශය කියලා බුදුහාමුදුරුවෝ පටික සම්පස්සේ කියලා දේශනා කළේ. එතකොට පේනවා අපි කල්පනා කරන්න ඕන දැන් මේක තේරුම් නොගත්තොත් ඉන්නවත්නි අර සත්‍යය පහළ වෙනෝනේ. මේ රූපේ එක්ක ඇලෙනවා, වේදනාව ඇලෙනවා, විඳීම තුල ඇලෙනවා. විඳීම පදනම් කරගෙනම මේ ලෝකයේ ඉස්සරහට ගමන් කරන්නේ පුතුජන මනසක් ඇති සත්‍යය. එතකොට සංඥා වල මේ හඳුනා ගැනීම වල ඇලෙනවා, ඒව බෙදනවා, විභජනය කරනවා. මේ ආදි වශයෙන් ඇති වුණාට පස්සේ දැන් සත්‍යය පහළ වුණා. සත්‍යයා පහළ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පෙනවා අන්න සත්ත්ව ලෝකයක් දැන් තියෙනවා. සත්‍යයා පහළ වුණා දැන් සත්ත්ව ලෝක කියන වචනේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. ලෝක දෙකක් මූලික වශයෙන් පෙන්වනවා සත්ත්ව ලෝක සංඛාර ලෝක. නමුත් හැබෑ ලෝකය පින්නත් සංඛාර ලෝකය. සංඛාර කියලා කියන්නේ අර හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවලින් යුක්ත බිඳි බිඳී පවත්නා ධර්මතාවලින් යුක්ත ලෝකය. ඒක කවුරුවත් හදන එකක් නෙවෙයි. දැන් මේ ඇහැ ගත්තාම සංකාර ලෝකයක් එතන තියෙනවා. මේක හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙනවා. මේක ඇති වෙනව නැති වෙනව. ඒකේ යථාර්ථය ඒකයි. අනිකුත් ඉන්ද්‍රියනොත් ඒ වගේ. ඉන්ද්‍රයන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවත් එහෙමයි. ඊළඟට මහා භූතයන් හැටියට අපි විශ්වාස කරන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන දේවලුත් එහෙමයි. එතකොට මේ විශ්වයේ සියල්ලම සංඛාර. සංඛාර කියන්නේ සකස් සකස් වෙච්ච ඒවා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ඒවා. ඒවාටම ආවේනික ධර්මතාවයක් තියෙනවා. ඒ සකස් වෙච්ච ඒවා නැවත නැවත අபிසංකරොන්ති. අපි සකස් කරනවා. අන්න ඒ සකස් කිරීම තමයි මෙය මගේ නිත්‍යයි කියලා ගන්නවා. මෙය මට අයිති එකක් නෙමෙයි කියලා අනිත් පැත්තෙන් අමනාපයක් ඇති කරගන්න. මේ ආදී වශයෙන් නැවත නැවත සකස් කරලා අන්නේ සකස් කිරීම නිසා සංඛාර ලෝකය සත්ත්ව ලෝකයක් බවට අපිපත් කරගන්න. එහෙනම් සත්ත්ව ලෝකයේ තියෙන පුතුජන මනසත් තුළ මේ විශ්වයේ සත්ත්ව ලෝකයක් පෙන්වන්නට බෑ. මනුෂ්‍ය ලෝක හරි, දිව්‍ය ලෝක හරි, බ්‍රහ්ම ලෝක හරි ඒ සියල්ලේම උත්පත්තිය කොහෙද පින්වත්ටි? මනෝමය මේ හිත තුල මිසක් මේ විශ්වයේ යථාර්ථයක් හැටියට තියෙන සත්‍යයක් නෙවෙයි සත්‍ය ලෝකය. සත්‍ය සත්‍ය ලෝකයේ කියන එක අවිද්‍යා දිට්ඨි මාන තුල වැරදි මඤ්ඤණාවක් තුල ඇති කරගන්නා වූ අත්ත සම්භූතා මගේ ලෝකයේ තුල ඇති කරගන්නා වූ ස්වභාවයක් ඇත බුදුහාමුදුරුවෝ කියනවා. ඒ සත්ත්ව ලෝකය තමයි අර කාම ලෝක වශයෙන් පෙන්වන්නේ, රූප ලෝක වශයෙන් පෙන්වන්නේ, අරූප ලෝක වශයෙන් පෙන්වන්නේ මනේම තියෙන යම් යම් ස්වභාවයන්ව විග්‍රහ කිරීමෙන් තමයි ඒ සත්ත්ව ලෝකය ඉතින් යම් කිසි කෙනෙක් මේ අර සත්‍යයාගේ නිජ බිම එහෙම නැත්නම් මේ ස්කන්ධ පංචකය මේ යථාර්ථය නොදන්න අවිද්‍යාව නිසා මේ ඇතිවෙන සත්ත්ව සංකල්පය තුල බලන්න මුළු ලෝකේ සත්ත්ව ලෝකයක් බවට පත් කළා. එතකොට මේ සත්‍යය කොහෙද ඉන්නේ කියලා ඊට පස්සේ හොයන. මනුස්ස ලෝක කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝක කොහෙද තියෙන්නේ? പ്രേත ලෝක කොහෙද තියෙන්නේ? භූත ලෝක කොහෙද තියෙන්නේ? අමනුෂ්‍යය කොහෙද ඉන්නේ කියලා අපිම හොයනවා. එතකොට පේනවා පදනමම අපි වරද්දගත්තා. ඒ වරද්දගත්ත පදනම තුල මනස සම්පූර්ණයෙන්ම බොල් එකක් බවට පත් වුණා. අවිද්‍යාවෙන් වැහිලා ගියා. අන්ධකාරයෙන් වැහිලා ගියා. කිසිවක් නොදන්නා තැනක් බවට පත් වුණා. ඒ නොදන්නා තැනක් බවට පත් වෙලා අන්න දැන් මේ සත්‍යයා කවදාවත් අවසානයක් දකින්ට බැරි තැනක් හොයනවා. ඒ කියන්නේ සත්‍යය කොහෙද ඉන්නේ කිකී හොයනවා. නමුත් මේ බුදුහාමුදුරෝ තණ්හාවෙන් නිදහස් වීම, මේ කැමැත්තෙන් නිදහස් වීම, රාගයෙන් නිදහස් වීම තුලම අන්න තමා එහෙම නැත්නම් මේ සත්ව කියන සංකල්පයම වැරදි දෘෂ්ටියක් මත පහළ වෙච්ච එකක් ඒක අයින් කරන්න පුළුවන් ඒ නිසා තමයි බුද්ධ දේශනාව තුළ පින්වත්නි සත්‍වේ පුජ්‍යලයක් නැත කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරා. ඒ සත්‍යේ පුජ්‍යලයක් නැහැ කියලා අපි වැරදි තැනකට වැටෙන්න ඕනේ. ස්කන්ධ තියෙනවා, ආයතන තියෙනවා, ධාතු තියෙනවා කියලා වැටෙන්න ඕනේ. ඒවත් ධර්මතා, ඒවත් ඇති වෙලා නැති වෙන යථාර්ථයක් තුළ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ නිසා තමයි රහතන් වහන්සේගේ ස්වභාවය විග්‍රහ කරනකොට උන්වහන්සේ පෙන්වුවේ කිසිවක් විදහා දක්වන්නේ නැහැ. අනිදස්සන ස්වභාවයක් උන්වහන්සේගේ මනසේ තියෙන. අනිදස්සන විඥානය කියන වචනේ පෙන්වුවා. මොනම දෙයක්වත් විදහා දක්වන්නේ නැහැ. අර මහා භූතය විදහා දක්වන්නේත් නැහැ. ස්කන්ධ විදහා දක්වන්නේ නැහැ. ආයතන විදහා දක්වන්නේ නැහැ කිසිවක් විදහා දක්වන්නේ නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශ. එතකොට මේ සූත්‍රයෙන් මේ අතු තේරුම් ගන්නට බුදුහාමුදුරෝ සත්‍යයා කියලා දේශනා කළේ කාටද? ඒක අපි හරියට තේරුම් නොගත්තොත් ඥානවන්ත මිනිසෙක් හැටියට අපි වැරදි සත්ත්ව ලෝකයක් මවාගෙන ඒකේ අතරමං වෙලා ඒ ඒ තැන්වල උත්පත්ති ලබන්නට උත්සාහ කරනවා මිසක් භව නිරෝධයක් කරලා එහෙම නැත්නම් තණ්හාවෙන් නිදහස් වෙලා දුකින් නිදහස් වෙන්න තියෙන මාර්ගය අහුරගත්තා වෙනවා කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඊට වඩා දිකට මේ අනුශාසනා කරන්න බෑ. අද මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සාද සංයුත්තේ සත්ත්ව කියන සූත්‍රයෙන් කුඩා ධර්ම පාඩයක් අරගෙන විග්‍රහ කළේ ඒක ගැඹුරු දාර්ශනික පැත්තක් ඥානවන්ත මිනිසෙක් විසින් තේරුම් ගත යුතු දේශනාවක් හැටියට කියන්න ඕන නිසා හොඳ කල්පනාවෙන් නැවත නැවත ශ්‍රවණය කළා මේ ධර්මයේ තේරුම් ගන්නට මේ ශ්‍රවණය කරන සියලු දෙනාම උත්සාහ ගන්නයි කියලා මේ අවස්ථාවේ මතක් කරනවා එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සෑම දිනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා අද ධර්මානුශාසන අපවත්වන ලැබුවේ ගණේමුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේයි.